ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ බම්බලපිටිය ලෝරිස් පාරේ මෙත්තාරාම විහාරවාසී පානදුර ගොරකානේ ශ්‍රී ධර්ම රක්ෂිතාරාමාධිකාරී විචිත්‍ර ධර්මකතික විනයාචාර්ය පූජනීය වලානේ සිරි සුමන ස්වාමීන් වහන්සේ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 පඤ්ඤාදනං තීති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද මේ උදෑසන ගුවන් විදුලියෙන් විසිරුවා හරින මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඊ타ත්ම වටිනා කරුණු පහක් ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මේ පංච ධන කියන සූත්‍රය ඇසුරු කරගෙන ප්‍රයත්තන්ට ඊට අදාළ වෙන ධර්ම කරුණු ටිකක් පැහැදිලි කර දීමටයි බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍රයේ අයත් වන්නේ පින්නතුනි අංගුත්තර නිකායේ පංචක නිපාතේ පංච ධන සූත්‍රයයි. ඒ සූත්‍රයේහි අඩංගු වෙන්නේ සඳහන් වෙන්නේ මෙන්න මේ කියන කරුණු පහ. සද්දා ධනං, සීල ධනං, සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං ධනය කියලා කියන්නේ පින්නතුනි අපි කාට කාටත් ජීවත් වීම සඳහා ධනය අවශ්‍ය කරනවා. ධනයක් නැත්තම් මිල මුදලක් නැත්තම් අද අපිට සමාජය තුල කොහෙවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වකවානු වගේ නෙමෙයි, ඒ දවස වගේ නෙමෙයි අද. බොහෝ වෙනස් වෙලා. ඒ දවස නම් ඈත අතීතේ නම් එක එක පුජ්‍යලයන් ශ්‍රම ශක්තියෙන් එහෙම නැත්නම් බඩු බාහිර වමාරු කර ගැනීමෙන් තම තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කරගත්තා. එවැනි සංදි ඒවා සංදි ස්ථාන එවැනි සිදුවීම් අපට ඕනෑ තරම් සමාජයේ එදා සමාජයේ ගෙනහැර පාන්නට පුළුවන්. නමුත් අද සමාජය තුළ ජීවත් වෙන අප කාටත් විවෘත ආර්ථිකයක් මත මිල මුදල් අවශ්‍ය කරනවාමයි. ඒක කාන්තා පුරුෂ කියලා ගිහි පැවිදි කියලා ભેදයක් ඇත්තේ නැහැ. අද අපි ලොකු කුඩා හැම දෙනාටම ධනය අවශ්‍ය කරනවා. ජීවත් වීමට නම් ධනය වමනාවයි. ඒ ධනය අපි එකතු පහදු කරගෙන තියන් ඉන්න අවස්ථාවේදී සමහර විට ඒවා අපට අහිමි වෙලා යන අවස්ථාවන් බොහෝමයක්ම තියෙනවා. එක්ක හොරහතුරු නිසා, එහෙමත් නැත්නම් ණයට දීලා ඒවා නැවත ලබා ගැනීමට නොහැකි වීම නිසා එහෙම නැත්නම් ජලයට එහෙමත් නැත්නම් ගින්නට එහෙමත් නැත්නම් වෙනත් වෙනත් ආපදාවල් තුලින් අනතුරු වලින් පැහැර ගැනීම මංකොල්ල කෑම උදුරා ගැනීම මේව නිසා අපිට ධනය අහිමි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපේ හිතට එයින් මහා දුකක් ඇති වෙනවා. ඒ දුකත් එක්ක ලොකු වේදනාවක් ඇති වෙනවා. මං මෙච්චර කාලයක් සමහර ඇතම් ඇත්තෝ නොකා නොබී බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා හරි හම්බ කරගත්ත වස්තුව තමයි ඒ ධනය තමයි ඒ ආකාරයෙන් නැති වුනේ විනාශ වුනේ කියලා ලතෝනි දෙන අවස්ථාවන් කියන ආකාරයන් අපට ඇහිලා තියෙනවා. නමුත් පින්නතුනි ඒ භෞතික වශයෙන් තියෙන ධනය ඒ ආකාරයෙන් අපිට අහිමි වීම තුලින් හිතට මහා දුකක් ඇති වෙනවා. මහා වේදනාවක් ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා භෞතික ධනයට වඩා වටිනව පින්නතුනි ආධ්‍යාත්මික ධනය කියන එක. ඒ ධනය අපට ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ ධර්මය තුලින් අපට අනුශාසනා කළා මෙන්න ඒ ධන පහ. පළවෙනි ධනය තමයි පින්වතුනි. පළවෙනිම කාරණය තමයි ශ්‍රද්ධා ධනං කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. අපි දන්නවා සමාජයේ ගොඩක් දෙනෙක් ගොඩක් දෙනෙකුට පහදිනවා. වැඩිහිටියෝ පුංචි අතදරුවන්ට පහදිනවා. තරුණයන් තරුණියන්ට පහදිනවා. තරුණියන් තරුණයන්ට පහදිනවා. ඒ වගේ මධ්‍යම වයසේ අය මධ්‍යම වයස අයට පහදිනවා. වැඩිහිටියොත් වැඩිහිටියන්ට පහදිනවා. ඒ පැහැදීම් තුල පින්නතුනි යම් යම් වෙනස්කම් තියෙනවා. යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ වෙනස් වීමකම් අපේකම නිසා, නෑකම නිසා, හිතවත්කම නිසා, මිත්‍රකම නිසා සම්බන්ධතාවයන් මත පින්වතුනි ඒ පැහැදීම් වෙනස් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ මෙතන ධර්මයේ තුලින් ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමයි. උන්වහන්සේ දේශනා කරපු නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ පැහැදීමයි. ඒ ධර්මය ශ්‍රවණය කරලා ධර්මයට අනුගත වෙලා විදසුන් වඩලා මගඵල ලබාගත් උතුම් රහතන් වහන්සේලා අන්න එහෙමනම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කියන මෙන්න මේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඒකට කියනවා පින්නතුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම තුනුරුවන් කෙරෙහි පහදින්නේ ඔය ඇත්තන් පින් සිද්ධ කර ගැනීමේ අරමුණු කරගෙන කුසල් දහම් සිදු කර ගැනීමේ අරමුණු කරගෙන තමන්ගේ ජීවිතය යහපත් මාර්ගට යොමු කර ගැනීමේ අදහස නරක නපුරු සිතුවිලි වලින් ඈත් වෙලා බොහොම හොඳ යහපත් ජීවිතයක් ගත කරගෙන යන්නට ගත කරන්නට මේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ක්‍රම දෙකක් පැහැදිලි කරනවා ධර්මයෙන්. පළවෙනි කාරණේ තමයි අමූලික ශ්‍රද්ධාව. අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ විමසීමෙන් තොරව ක්‍රියා කිරීම. අපි දන්නවා සමහර දෙනා ඇතැම් අවස්ථාවල් වලදී පින්කම් කරන්නට ගියාම යහපත් දෙයක් හොඳ දෙයක් කරන්නට ගියාම ඒවා විමසීමකින් සෙවින් බැලීමකින් තොරව ක්‍රියා කරනවා. ඒවා එසේ කිරීම තුළින් සිදුවන්නේ හොඳ දෙයක් කරන්නට ගිහිල්ලා නරක දෙයකට යොමු වෙන එකයි. අයහපත් දෙයකට යොමු වෙන එකයි. ඒ නිසා මූලික ශ්‍රද්ධාවට කියනවා විමසීමෙන් තොරව ක්‍රියා කිරීම කියලා. දෙවෙනි කාරණය බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ආකාරවතී ශ්‍රද්ධාව. විමසා බලා කටයුතු කරනවා. විමසා බලා ක්‍රියා කරනවා නම් අන්න ඒක තමයි ඊටමත් වටින්නේ. විමසා බලා යම්කිසි පූජාවක් යම්කිසි පින්කමක් යම්කිසි යහපත් දෙයක් යම්කිසි හොඳ දෙයක් කුසල ක්‍රියාවක් කරන විට ඒ විමසා බලා හොඳට පරීක්ෂා කරලා බලලා ඒකේ ආදීනව දැන කියාගෙන කර්මය හා කර්මඵලයේ විශ්වාසය ඇති කරගෙන ඒ දෙයට යොමු වෙනවා නම් ඒ දේ කරනවා නම් අන්න ඒක පින්නතුණි පැහැදිලි කරනවා ආකාරවති ශ්‍රද්ධාව කියලා. ඒ නිසා බුදුහාමුදුර අපට පැහැදිලි කරනවා අචල වූ ශ්‍රද්ධාවක් තියෙන්නට නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තියෙන්නට අපේ සිත හැම විටම නලියන ගතියක් තියෙනවා. හරියට කොඩියක් ලෙල දෙනවා වගේ තමයි. 10 ගොඩක හිටවපු රිටක් වගේ තමයි. ඔටුවේගේ පිට උඩ තියපු කොමුඩු ගෙඩියක් වගේ. මේ සිත හැම විටම පෙරලෙනවා. නලියනවා, දඟලනවා. ඒක තමයි ස්වභාවය. අන්න එහෙමනම් ශ්‍රද්ධාව කියලා කියන්නේ වෙනස් නොවන වූ ශ්‍රද්ධාවක් මෙතන පැහැදිලි කරනවා. ඒකයි අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙන. හරියටම කොන්ක්‍රීට් දැම්මා වගේ බිල්ඩිමකට ගොඩනැගිල්ලකට ශවි ශක්තිමත් විදිහ. ඒ නිසා අපට මේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු අය ක්‍රියා කරපු අය ගැන එදා බුදුරජාණන් වහන්සේ දවස ඒ සමාජය තුල ජීවත් වෙච්ච අයගේ කතා ප්‍රවෘත්ති එමට තියෙනවා. ඔයත්තන්ට මතක ඇති. බන්දුල සේනාපතිතුමා යුද්ධයට ගියා ඒ වෙලාවේදී බන්දුල මල්ලිකාවගේ නිවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට දම්පැන් පූජා කරන වෙලාව එතුමියගේ නිවසේ දානශාලාවේ තියලා තිබුණු වාජනයක් සේවිකාවගේ අතෙන් ගිතෙල් වාජනයක් වැටිලා බිඳුණා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම දැකගෙන හිටියේ. ඊට ටික වේලාවකට පසුව රජමාලිගාවෙන් රාජසේවකයෙක් ඇවිත් එතුමියට හසුන් පතක් දුන්නා. එතුමිය ඒක කියවලා බැලුවා. තමන්ගේ ස්වාමියා ඇතුළු දරුවන් 30 දෙනාම ජීවිතක්ෂයට පත් වෙලා කියන බවයි හසුන් පතේ සඳහන් වෙලා තිබුණා. බැලුවා දැක්කා හසුන්පතෙහිනේ රුවා ගත්තා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට දම්පැන් පූජා කරලා සියල්ල සංඝෝපස්ථාන සිදු කරලා අවසානයේදී අනුමෝදනා දේශනාව ශ්‍රවණය කරන සූදානම් වෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඇයට පැහැදිලි කළා කැඩෙන බිඳෙන දේවල් ඒ ආකාරයෙන්ම කැඩෙන බිඳෙනවා ඒවට වික්ෂිප්ත වෙන්නට එපා කියන බව අන්න එතනදී එතුමිය කියනවා ස්වාමීනි මගේ සිත වික්ෂිප්ත නෑ. මගේ සිත කලබල නෑ. මගේ සිත ශෝක නෑ, දුක් නෑ. මේ බලන්න ස්වාමීනි. මේ දාණය මං මේ විදියට පිළියෙල කරගෙන ඔබ වහන්සේලාට පූජා කරන අවස්ථාවේදී තමයි මට රාජ රජමාලිගාවේ සේවකයෙක් මේ හසුන්පත ගෙනත් දුන්නේ. මගේ ස්වාමියාත් මගේ දරුවන් 32ක් 30 දෙනාත් ජීවිතක්ෂේටපත් වෙලා කියන ප්‍රවෘත්තියයි. කොහොම දරා ගන්නද? තමන්ගේම දරුවන් තමන්ගේම ස්වාමියා මේ එක වෙලාවේ අහිමි වෙලා කොහොමද දරාගන්නේ? නමුත් ඇය නෑ පින්නතුනේ අර ශ්‍රද්ධා සිතින් යුක්තව දානමේ පින්කමට එකමුතු වෙලා එකඟ වූ සිතකින් යුක්තව ඒ ක්‍රියාදාමයට යොමු වෙච්ච නිසා තමන් කරන්නේ මෙන්න මේ වගේ පින්කමක්. මේ පින්කමේ ශක්තිය බලය ආනිසංශය මේ වගේ මේ මේ ආකාරයේ කියලා හොඳ අවබෝධයක් වැටහීමක් තිබුණා. ඒ නිසා බලන්න සද්ධාවෙන් යුක්තව ඒ දානමය පින්කමට ඇය සම්බන්ධ වුණා. නමුත් සිත වෙනස් කරගත්තේ නැහැ. අරතා අනතුරකට තමන්ගේ ස්වාමියාත් දරුවනුත්පත් වෙලා සිටපු වෙලාව. ඒ නිසා පින්නතුනේ අපි දන්නවා සමහර ඇත්තන් කුඩා දරුවන් දැක්කහම ගොඩක් පහදිනවා. ගොඩාක් දෙනෙක් පහදිනවා. ඒ දරුවව අතට අරගන්නවා. නලවනවා, සුරතල් කරනවා, සිඹිනවා. ඒ දරුවා අවුරුදු 3-4ක් 5ක් 6ක් ගියාට පස්සේ පාරේ ගමන් කරනකොට එදා වඩාගෙන හිටපු අය කියනවා පේනවද එදා අපි පුංචි එක්කෙනාද වඩාගෙන හිටියා හුරතල් කළා. අද අපේ මූණවත් බලන්නේ අපේ පැත්තවත් බලන්නේ. ඒවා වෙනස් වෙනවා. නමුත් පින්නතුනේ තුනුරුවන් කෙරෙහි යම්කිසි පූජාවක් යම්කිසි විදිහේ හොඳ දෙයක් කරනවා නම් ඒක ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කළා. මේ ධර්මයේ තුල බුදුදහම තුල තියෙන පින්කම් සියල්ලම ඔබට සිද්ධ කරගන්නට මූලිකවම ගමන් කරන සිතුවිල්ල තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවක් නැත්තම් මේ තුන් පුණ්‍යක්‍රියාවන්, සතර පුණ්‍යක්‍රියාවන්, අට මහා පින්කම්, දස පුණ්‍යක්‍රියාවන්, සොළොස් පුණ්‍යක්‍රියාවන්, සමදා පින් වැඩෙන පින්කම් ආදී මේ කිසිවක් කරගන්න බෑ. ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව හරියට පෙරහැරක මුලින්ම ගමන් කරන්නේ පින්නතුනි කසකරුවන්. කසකරුවන්ගෙන් තමයි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ පෙරහැර ගමන් ආරම්භ කරලයි කියලා. ඒ වගේ තමයි පින්නතුනි මේ ශ්‍රද්ධාව තමයි බුදුදහම තුළ මුලින්ම ගමන් කරන්නේ. ඒ නිසා බලන්න අනේ පිටු සිටුමාට ශ්‍රද්ධාව කොයිතරම් දියුණු පමුණු වුණාද කියලා 54 කෝටියක් වියදම් කරලා ජේතවනාරාමය ඉදි කරලා තවත් ඒ වගේ සමාන මුදලක් වියදම් කරලා ඒ පින්කම ජේතවනාරාමයේ පූජා කරන දවසේ පින්කම බොහොම ශ්‍රද්ධාවෙන් කළා. ඒ දවස පටන් අරගෙන එතුමා ටික ටික ටික ටික ටික ටික දුර්වල වෙන්න ගත්ත ආර්ථිකමය වශයෙන්. එහෙම කාලයක් යද්දී එතුමා තමන්ගේ නිවසේ පුරාම 500ක් භික්ෂූන් වහන්සේට නිතිපතා දම් පූජාව සිද්ධ කරනවා. එතුමා දැන් බොහොම දුර්වල වෙලා වයසත් එක්කම ආර්ථිකයත් ගොඩාක් දුර්වල වෙලා. එදා දවසින් දවස වරුවෙන් වරුවට ඇඳ පැළඳගත් සිටු ඇඳුම් පැළඳුම් දවස් දෙක එක දිගට එකම වස්ත්‍රයෙන් සැරසිලා ඉන්න අවස්ථා තිබුණා. මෙහෙම කාලය ගත වෙද්දී බුදුහාමුදුරුවෝ දවසක් මෙතුමාගේ මේ වෙනස් වීම දැකලා ඇහුවා සිටුතුමනි ඔබ තාමත් පෙර පරිදිම පින්කම් කරනවද දන් දෙනවද කියලා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට පෙර පරිදි දී ගන්නට බැරි වුණත් පස්ගෝ රසින් යුක්තව මම කාඩි හොද්දයි රතුහාලේ බතුත් සමග භික්ෂූන්ට නිතිපතා දම් පූජා කරනවා. අන්න බලන්න පින්නතුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. විසාකා මහා උපාසිකාව ගැන ඒ වගේම තමයි. එදා හිටපු බොහෝ දායකකාරකාදීන් බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ස්වාමින් වහන්සේලාට සංග්‍රහ කරපු ආකාරයෙන් ශ්‍රද්ධාවකින් යුක්තව සිදු කළා. ඒ ඇත්තන් සමහර අවස්ථාවල් වලදී මිය පරලොව ගිහිල්ලා දිව්‍ය සම්පත් ලබාගෙන නැවත බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට මේ වගේ සම්පත්තියක් ලැබුණේ මේ වගේ සුඛ විවරණයක් මට ලැබුණේ මේ තාක් විශාල සම්පත්තියක් දිව්‍ය සම්පත්තියක් මට ලැබුණේ මං ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරපු ආකාරය නිසා ක්‍රියා කරපු ආකාරය නිසා ඒ නිසා පින්නතුනේ ඔබත් විහාරස්ථාන තුලදිත් නිවෙස් තුලදිත් පින්කමක් සිදුවෙන අවස්ථාවේදීත් ඔබේ නිවස තුලත් වෙනත් තැනක වේවා ඒවාට සම්බන්ධ වෙනකොට සදහැ සිතින් යුක්තව ශ්‍රද්ධා සිතින් යුක්තව ඒවාට සහභාගී වෙන්න ඒවට එක් වෙන්න ඒවට යොමු වෙන්න එහෙම වුණොත් තමයි ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් කමක් සැලසෙන්නේ නිසා චෛත්‍යයක් හදනකොට එතනත් ලස්සන උපමාවක් පෙන්වනවා. චෛත්‍යය ඉදි කරගන්නට මූලිකම අඩිතාලම තමයි ෆවුන්ඩේෂම කියලා කියන්නේ. ශක්තිමත් ෆවුන්ඩේෂමක් නැත්නම් ඒ චෛත්‍යයේ ලස්සනට ඒ ඕන ආකාරයට ගොඩනගා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ශක්තිමත් ෆවුන්ඩේෂමක් තියෙනවා නම් අත්තිවාරමක් තිබුණොත් වැටුනොත් මේ චෛත්‍යය ඊටමත් ලස්සනට දර්ශනීය වූ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් බවට පත් කර ගන්නට පුළුවන් ගොඩනගා ගන්නට පුළුවන් ඒ නිසා එතනත් ශ්‍රද්ධාව තමයි මූලිකම අඩිතාලම තිබෙන්නේ ශ්‍රද්ධාව තමයි ෆවුන්ඩේෂම ඒ වගේම අත්තිවාරම ශව ශක්තිමත් වෙන්නට ඕන ඒ නිසා පින්නතුනේ ශ්‍රද්ධාවෙන් යුක්තව අපිට මතකයි අර ඒකසාටක බමුණා Tamanටත් බැමිණියටත් එකම සලුවයි තිබුණේ. ඒ සලුව පෙරවගෙන තමයි බැමිණිය දවල් කාලේ පන්සලට යන්නේ. රාත්‍රියේ කාලයේහි බමුණ පන්සලට ගිහිලා බණ දහම් ශ්‍රවණය කරා. ගමනක් බිමනක් දෙන්නට එකට යන්න බෑ. දෙන්න වෙන වෙනම තමයි යන්න වෙන්නේ. බමුණ ගම ගෙදරින් පිට වෙනවා නම් බැමිණිය ගෙදර ඉන්න. බැමිණිය ගමනක් බිමනක් යනවා නම් බමුණයින. එකම සලුවයි තිබුණේ. ඒම සලුව පෙරවගෙන ගිය බමුණ තමයි අන්තිම දවසේදී ඒ සලුව බුදුරජාණන් වහන්සේට පූජා කළා. මම දිනුවා මම දිනුවා මම දිනුවා කියලා ධර්ම පූජාවක් වශයෙන් පූජා කළා. අන්න එතන හිටියා බිම්බිසාර මහරජතුමා. එතුමා බැලුවා කවුද මේ මම දිනුම් මම දිනුම් කියලා කියන්නේ. හොයලා බලනකොට ධර්ම ශ්‍රවණයේ ආරම්භයේ පටන් මේ අවසාන මොහොත දක්වාම ඒකසාටක බමුණා සිතුවිලිත් එක්ක මහා සටනක් කළා. සිතුවිලි ධාරාවත් එක්ක මහා සටනක් කළා. ඒ සටනෙන් බමුණා ජයග්‍රහණය කළා. තමන්ගේ සිතේ තිබුණු ලෝභයන් ඒ වගේම තෘෂ්ණාවත් නැති කරලා ඊටමත් සදහසිතින් යුක්තව බුදුරජාණන් වහන්සේට ඒ සලුව පූජා කළා. ඒ ආනිසංස වශයෙන් ඔහුට සලු 8ක් ලැබුණා කියන බවත් එයත් නැවත නැවතත් බුදුරජාණන් වහන්සේට පූජා කළා කියන බවත් පින්නතුනි ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඔබත් පින්කමක් කරන විට හොඳ දෙයක් කරන විට යහපත් දෙයක් කරන විට කුසල කර්මයක් කරන විට ශ්‍රද්ධාවෙන් යුක්තව ක්‍රියා කරන්න පැහැදුණු සිතින් යුක්තව නොවෙනස් වෙන සිතුවිල්ලකින් යුක්තව අචල වූ ශ්‍රද්ධාවකින් යුක්තව ක්‍රියා කරන්න එවිට ඔබට ලොකු සතුටක් සලසා ගන්නට පුළුවන් මේ ශ්‍රද්ධාව නැමැති ධනය ඔබ හොඳට වියදම් කරන්න මේ ධනය කාටවත් හොරකම් කරන්න බෑ ඒ තුලින් උපදවා ගන්නා වූ ශක්තිය උදුර ගන්නට බෑ පැහැර ගන්නට බෑ මංකොල්ල කන්නටත් බෑ වෙනත් දෙයකින් විනාශ කරන්නටත් බෑ. ඒ නිසා ශ්‍රද්ධා ධනං කියලා බුදුහාමුදුරුව මෙතනදී අපට පැහැදිලි කළේ මෙන්න මේකයි මේ ධනය අපි සුරක්ෂිතව ආරක්ෂා කළොත් ඒ අනුව ක්‍රියා කළොත් අපට හොඳ ධනයක් තව තවත් ලබා ගන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන්. ඒ නිසා ශ්‍රද්ධාව දියුණු කරගන්නට උත්සාහය මහන්සිය ඔබේ සිත තුළ ඇති කරගන්නට අවශ්‍යයි. දෙවෙනි කාරණය තමයි පින්නතුනි සීල දනං. සීලය කියලා කියන්නේ සංවර භාවයයි. කෙනෙක් තුළ, පුජ්‍යලයක් තුළ, තැනැත්තෙක් තුළ සංවරකමක් තියෙන්නට ඕන. අපි දන්නවා සමහර තැන්වල ඇතැම් අය දැක්කාම සමහර අය කියනවා මේ කෙනා මේ පුජ්‍යලයා මේ තැනැත්තා මේ ළමයා මේ කුඩා දරුවා මහා සංවරයි කියලා. කිසිම සංවරකමක් නැහැ. කිසිම හැදිච්ච කමක් නැහැ කියලා කියනවා. නමුත් සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරකමයි. කයින් කෙරෙන වැරදි වැඩ තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය. ඒ වගේම වචනේ බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. ඒ නිසා පින්නතුනේ සීලය කියලා කියන්නේ සංවර භාවයයි. ඔය සමහර අපේ ඇත්තන් පොහෝ දවස්වල විහාරස්ථානවලට ගොහිල්ලා සිල් සමාදන් වෙනවා. ඒ වගේම සතර පොයට සිල් සමාදන් වෙනවා. නිතිපතාත් පන්සිල් සමාදන් වෙනවා. ආගමික කටයුත්තකට ගියොත් සහභාගී වුණොත් එතනදි කරන්නේ සිල් සමාදන් වීම. ඒ හැම අවස්ථාවකදීම සඳහන් වෙන්නේ සංවර භාවයක් ඇති කරන්නටයි. කයින් කෙරෙන වැරදි වැඩ තුන තමයි ප්‍රාණඝාතය. අදත්තාදාන කාමමිත්‍යාචාරයෙන්. ඒ නිසා සිල්වත් කෙනා කවදාවත් තමන්ගේ කය අසංවර කරගෙන ක්‍රියා කරන්නේ නැහැ. සා කය සංවර. කයට වඩා ඉක්මනින් පින්නතුනේ සීලය බිඳෙන්නේ නරක් වෙන්නේ අපිරිසිදු වෙන්නේ වචනයෙන්. ඒ නිසා අපි වචනේ තාමත් මොහොතින් ආරක්ෂා කරගන්න. වචනේ රැකෙන්නට නම් අපේ මුව ආරක්ෂා කරගන්නට ඕන. අපේ මුවෙන් තමයි වචන පිට වෙන්නේ. ඒ වචනය බොරුවක් නම්, ඒ වචනය කේලමක් නම්, ඒ වචනේ හිස් වචනයක් නම්, ඒ පිට වෙන වචනය සප් වචනයක් නම්, පද වචනයක් නම්, නපුරු වචනයක් නම්, අන්න එතනදී පින්නතුනර සීලයේ අපිරිසුදුතාවයටපත් වෙනවා. සීලේ ප්‍රභේද කීපයක් සඳහන් වෙනවා. පංච සීලය, අෂ්ටාංග සීලය, නවාංග සීලය, ගිහි දස සීලය, පැවිදි දස සීලය, උපසම්පදා සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඒ වගේම චාරිත්‍රා වාරිත්‍ර කියලා සීලය කොටස් දෙකක්. මේ කිනම් හෝ සීලයක් සමාදන් වෙන්නට පුළුවන්. සිල්වතා හැම විටම තමන්ගේ ජීවිතයටත් වඩා හොඳින් රැක ගන්නවා සීලය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කළා නතේ ගමිස්සන්ති අපායං පිනතුනේ සිල් රකින අය අපායට යන්නේ නැහැ. අපායට වැටෙන්නේ නැහැ. ඒ නිසා අපායෙන් මිදෙන්නට තියෙන හොඳම මඟ තමයි සිල්වත්කම. එච්චර පමණකුත් නෙමෙයි. ස්වර්ගයට නැගීමට තියෙන එකම ඉනි මඟ එහෙම නැත්නම් සෝපානය තමයි සිල්වත්කම කියලා කියන්නේ. සිල්වත්කම කියන්නේ එච්චර පමණකුත් නෙමෙයි. නිර්වාණය නැමැති නගරයට ඇතුල් වීමට තියෙන එකම දොරටුව තමයි සිල්වත්කම කියලා කියන්නේ. එච්චර පමණකුත් නෙමෙයි. දිව්‍ය සම්පත්, මනුස් සම්පත්, නිවන් සම්පත් මේ ත්‍යාර්ග සම්පත්ම ලබන්නට ප්‍රධානම කාරණය තමයි සිල්වත්කම කියලා කියන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර ධර්මයන්, බුද්ධකාරක ධර්මයන්, දස පෙරුම්දම් ධර්මයන් පුරණ අවදීදී උන්වහන්සේ පිරූ දෙවෙනි පාරමිතාව තමයි සීල පාරමිතාව. සීල උපපාරමිතාව, සීල පරමත්ත පාරමිතාව. උන්වහන්සේ සීල පාරමිතාව තුන් ආකාරයකට සම්පූර්ණ කළා. මිනිස් ජීවිත ලැබපු අවස්ථාවල් වලදී තමන්ගේ සීලය උත්කෘෂ්ඨ වශයෙන්ම සම්පූර්ණ කරගත්තා. තිරිසං ආත්ම භාවයන් වල පවා උන්වහන්සේ උප්පත්ති ලැබූ අවස්ථාවන් වලදී සිල්වත්කම උත්කෘෂ්ඨ වශයෙන්ම ආරක්ෂා කරපු ආකාරය රැකපු ආකාරයන් ගැන අපට ජාතක පොත් වහන්සේ තුලින් දකින්ට ලැබෙනවා අහන්ට ලැබෙනවා කියවන්නත් ලැබෙනවා එච්චර පමණක් නෙමෙයි දිව්‍ය ලෝකයේ පවා උන්වහන්සේ දිව්‍ය සම්පත් විඳින වෙලාවේ ඔය සීලයෙන් යුක්තව වාසය කරපු ආකාරය ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දෙවියන් පවා මනුලොව ඉන්න මිනිස්යන්ට වඳිනවා. ගරු කරනවා සැලකිලි දක්වනවා. හේතුව තමයි ඒ ඇත්තන්ට රකින්න බැරි සීලයක් මිනිස්යා විසින් රකින්නවා කියන බවයි. ඒ නිසා අපි දෙවියන්ට වඩා උසස්. අපි දෙවියන් ළඟට ගිහිලා යදිනවා. දෙවියන් ළඟට ගිහිලා නොඑක් නොඑක් දේවල් ඉල්ලනවා. නොඑක් නොඑක් දේවල් අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් දෙවියෝ පවා අපට වඳින අවස්ථා තිබෙනවා. අපි සිල්වත් නිසා, මිනිස්යා සිල්වත් නිසා දෙවියන්ට රකින්න බැරි සීලයක් මිනිස්යා විසින් රකින්නවා කියන බව. ඒ සීලේ ආනිසංස පහක් තියෙනවා. සීලේ බහතෝරණ වයසේ ඉඳලා මරණ මංචක දක්වාම ඒ තැනත්තා සීලය ආරක්ෂා කරනවා නම් පින්නතුනේ ඒ කෙනාට උපභෝග පරිභෝග සම්පත් ලැබෙනවා කියන බව ආනිසංස තුල පැහැදිලි වෙලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි කීර්තිය ප්‍රශංසාවේ ලැබෙනවා. අනේ අර කෙනා බොහොම හොඳ සිල්වත් කෙනෙක්. බොහොම හොඳ ගුණවත් කෙනෙක්. චාම් කෙනෙක්. සරල කෙනෙක් ඔවැනි වදන් තුලින් ප්‍රශංසාවයට කීර්තියට ලක් වෙන්නේ සිල්වත් කෙනා නිසායි. ඊළඟට ඕනෑම විශාරදයෙක් ළඟට ඕනෑම උගතෙක් ළඟට ඕනෑම జగතෙක් ළඟට ශාස්ත්‍රීය බ්‍රාහ්මණයන් ළඟට නොපැකිලිව ඉදිරියට යන්නට පුළුවන් ශක්තියක් තියෙනවා හැකියාවක් ලැබෙනවා ඇයි සිල්වත්කම නිසා සිල්වත් කෙනා නරක දේවල්, නපුරු දේවල්, අවඩ දේවල්, පාපත් දේවල් සිදු කරන්නේ නැහැ. ඒ නිසා යා සිල්වත් කෙනෙක්. ඒ සීලය නිසා ඕනෑම විශාරදයක් ළඟට යන්න පුළුවන් ඉදිරියට මොකද බැරදි වැඩ කරන්නේ නැහැ සිල්වතා. හතරවෙනි කාරණේ පින්නතුනි සිහි විකල් වෙලා මරණයටපත් වෙන්නේ නැහැ. මරණ මංචකයේදී අපිට පෙනෙනවා එවන් අවස්ථාවල් වලට බොහෝමයක්ම අපි ආගමික කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ ඒ පුජ්‍යලයන් ඒ ඒ තැනැත්තන් කරන කියන දෑ කියන දේවල් ගැන බැලුවාම කොයි වගේ ජීවිතයක් එයා ගත කරාද කියලා අපට එතකොට අවබෝධ වෙනවා. නමුත් සීලය හොඳට රැකගෙන ආරක්ෂා කරගෙන හිටියා නම් ඒ තැනට ඒ පුජ්‍යලයාට ඒ තැනත්තාට අර සීලය ගැන සිහිපත් වෙලා ආවර්ජණය වෙලා සිහි විකල් වීමකින් තොරව අවසාන හුස්ම හෙලන්නට වාසනාව, ශක්තිය, ඒ ආනිසංසය ලැබෙනවා. ඊළඟට පස්වෙනි ආනිසංසය ඒ කෙනා මරණයෙන් පස්සේ පින්වතුනි දිව්‍ය ලෝකයේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. දිව්‍ය ලෝකයේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. ඔය ආනිසංස පාක් ලැබෙනවා. පින්වතුනි අනේ පිටි සිටුමාගේ සිටු මාලිගාවට දවසක් ඈත පිටිසර පළාතක මිනිසියෙක් ආවා තැකියාවක් හොයාගෙන. සිටුතුමා ළඟට එක් කරගෙන ගියා. සිටුතුමා ඇහුවා ඔබ කොහේ ඉඳලා දෙන්නේ? සිටුතුමනි මම බොහොම ඈත පිටිසර පළාතක උජ්ජලේ. රැකියාවක් හොයාගෙන ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා යොමු කරගෙන මේ ස්ථානයේ මං රැකියාවක් බලාපොරොත්තු වෙමින් පැමිණියේ. මොනවද ඔබට කරන්න පුළුවන් හැකියාවක් තියෙන. යම් කිසි දෙයකට දක්ෂතාවයක්, පුරුද්දක්, පුහුණුවක් ඔබට තියෙනවා. සිටුතුමනේ මට තියෙන එකම දේ තමයි තනකොළ කපන්නට පුළුවන් දෑ කැත්ත අරගෙන ගිහිල්ලා. සිටුතුමා පින්නතුනේ මතක් කරන ඔබ වගේ කෙනෙක් මමත් සොයමින් හිටියේ. මගේ සත්වයන්ට, ගවයන්ට, අශ්වයන්ට, සත්වයන්ට තනකොළ අවශ්‍යයි. ඒ නිසා මම ඔබව රාජකාරිය සඳහා බඳව ගන්නවා. නවාතැන් පහසුකම් ඉන්න හිටින්න තැන් දෙනවා. කෑම බීම ආදියක් දෙනවා ඔබට මං මහන්සියට වැටුපකුත් දෙනවා. මෙන්න මේ තැන නතර වෙන්න. මෙන්න ඒකට අවශ්‍ය කරන ඔබට ද්‍රව්‍යයක්. ඒ නිසා ගොම් කරත්තෙකුත් ගොම් භාගයක් ගවයෙකුත් ඒ අවශ්‍ය කරන අවි ආයුධත් දීලා කැලේට පිටත් කළා තනකොළ කපාගෙන එන්නට. මේ පුජ්‍යලයා උදෑසනේ ආහාර ටික අරගෙන කරත්තෙන් අර ගවයත් බැඳගෙන වනාන්තරයට කැලෑවට ගිහිල්ලා තනකොළ කපාගෙන ඇවිල්ලා ගබඩාවට දානවා. ගබඩාවෙන් අනිත් සේවකයන් අර සතුන්ට බෙදා හරිනවා කෑම සඳහා. මේ රැකියාව ඔහු ටිකක් දවසක් කරගෙන කියාගෙන ගියා. ඔහොම යන විට ඒ කටයුතු නිමාවටපත් කරලා ඇඟපත සෝදා කර කියාගෙන ගිනිහල් ගෙට ඇවිල්ලා ඔහුගේ ආහාර ටික අනුභව කිරීම තමයි සිරිතක් වශයෙන් ඔහු පවත්වාගෙන මේ විදියට තමන්ගේ රාජකාරිය නොපිරියලා හොඳින් ඉටු කරගෙන යන විට පින්වතුනි දවසක් සිටු මාලිගාවට ඒ රාජකාර නිම කරලා ඔව් තමන්ගේ ගිනිහල් ගෙට ආව ආහාර කොටස ගන්න. බලනකොට කවුරුවක්වත් ගිනිහල්ගේ පලාතේ නැහැ, කුස්සියේ නැහැ. ඒ වගේම කෑම තියෙන තැන්වල මුළු තැන්ගේ කවුරුවක්වත් දකින්න නැහැ. මාලිගාව හරිම නිශ්ශබ්දයි. කිසිම කෙනෙක් දකින්න කියන්න පුළුවන් කමකුත් ඇත්තේ නැහැ. ඔහු විශ්මයටපත් වුණා. මොකද මේකට හේතුව? මීට කලින් මෙහෙම දෙයක් මම දැකලා නැහැ. මේ පිරිස මාත් එක්ක අමනාප වෙලාද? මගේ සේවය හරි නැද්ද? මාව සේවයෙන් පහ කරන්නද? නොඑක් නොඑක් අදහස් සිතුවිලි ඔහුගේ සිතට පැමුණුණා. එහෙම ඉන්න අවස්ථාවේදී තවත් පුජ්‍යලයේ ඇතුල් ගේ ඉඳලා මේ කියන ශාලාවට පැමුණුණා ඒ තමන්ගේ ආහාර කොටස ගනිමින් ඉන්න අවස්ථාවේ අන්න එතකොටම අර සේවකයා අහනවා අනිත් ආපු එක්කෙනාගෙන් අමුත්තගෙන් මොකද මේ අද මාලිගාවේ පුදුම තරම් නිශ්ශබ්දතාවයක් තියෙන. ඇයි ඔබ දන්නේ නැද්ද? මේ මාලිගාවේ සතර පොයටම සිල් සමාදන් වෙනවා. සිටුතුමා ප්‍රධාන පිරිස දැන් සිල් සමාදන්ව ප්‍රධාන ශාලාවේ සිටින ඔබ දැක්කේ නැද්ද? අනේ ආයුබෝවන් ඔය කියනකම් මම දන්නේ නැහැ. මං දැනගෙන හිටියෙත් නැහැ. කෝ බලන්න මටත් යන්න දෙන්න. ගිහිල්ලා බලනකොට සියසින්ම දැක්කා සත්‍ය සිද්ධිය. එතනදී අහනවා අනිත් සේවකයාගෙන් තනකොළ කපන සේවකයා මටත් බැයිද සිල් සමාදන් වෙන්න? ඇයි බැරි? පුළුවන්. මේ වෙලාවේදී ඔව් සමාදන් වෙන්න අන්න ඔහුගෙන් අෂ්ඨාංග උපෝසත සීලේ සමාදන් වුණා අර පිරිස මැදටම මේ පුජ්‍යලයා ගිහිල්ලා ඒ දවස ගත කරන්නට ආරම්භ කළා දැන් කවුරු කවුරුත් බොහොම නිශ්ශබ්දතාවයෙන් යුක්තව සිල් සමාදන් වෙලා බණ භාවනා ආදී කටයුතු වල නිරත වෙමින් කාලය ගත කරගෙන ගත කරගෙන යන දවස හමාර වුණා සවස් කාලයත් හමාර වුණා රාත්‍රී කාලයේහි ඔන්න ආහාරය ගැනීමෙන් තොරව මේ සීලය මේ පුජ්‍යලයා රැකගෙන ආරක්ෂා කරගෙන රාත්‍රියේම ඔහුගේ යටපත් වෙලා තිබුණු රෝගියක් රෝගී තත්වයක් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා උස්සන්න වුණා. තව කාටවත් කතා කරලා ඒ බව කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනිත් හැමදෙනාම සිල් සමාදන්ව වාසය කරනවා. ඒ රෝගී తත්වය උත්සන්න වෙලා උත්සන්න වෙලා බේතක් හේතක් සොයාගන්න ගන්නට බැරි වුණා. ඒ තුලින්ම ඒ පුජ්‍යලයා ජීවිතක්ෂේරපත් වුණා. ඒ ජීවිතක්ෂේරපත් වෙන වෙලාවේ ඔහුට මතක් වුණේ සිහියට නැගුණේ තමන් දවාලයේ සමාදන් වුණු සීලයයි. ආන්නේ සීලය පිරිසිදුතාවයකින් යුක්තව රැක්කා. අන්නේ සීලය හොඳින් ආරක්ෂා කරගත්තා. ඒ සීලේ ආනිසංස බලයෙන් ඔහු මිය පරලොව ගිහිල්ලා වෘක්ෂ දේවතාවෙක් වෙලා ඒ ශණයෙන්ම උප්පත්තිය ලැබුවා කියන බව ඒ ප්‍රවෘත්තියේ සඳහන් වෙලා තිබෙනවා. වෘක්ෂ දේවතාවන් ඒ දවසම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි බුදුරජාණන් වහන්ස මට මේ වගේ උතුම් සම්පත්තියක් ලැබුණේ ආවල් සිටුතුමා ළඟ මං සේවය කළා. මං සිල් සමාදන්ව සීලය හොඳට ආරක්ෂා කළා. ඒ නිසා මට අද වෘක්ෂ දේවතාවන් තත්වයකට සම්පත් ලැබුණා කියලා සතුටින් යුක්තව ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න බලන්න පින්වතුනි. සීලය හොඳින් රකින්නවා නම් සීලය හොඳින් රැකගත්තොත් පින්නතුනේ මරණයෙන් පස්සේ දිව්‍ය සම්පත් එහෙම නැත්නම් සුගතියට යන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ ඔබත් සිල්වත් වෙන්න කියන බව. මේ ලෝකේ පහළුණු සිල්වතුන්ගෙන් ශ්‍රේෂ්ඨම සිල්වතාණන් වහන්සේ තමයි ඔබෙත් මගෙත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය තුලින් අපට අනුශාසනා කළේ දේශනා කළේ ඔබත් සිල්වත් වෙන්න කියන එකයි. සීලයෙන් තමන්ගේ ජීවිතයත් ආරක්ෂා වෙනවා. අනුන්ගේ ජීවිතයත් අභේදානයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි සීලය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨම ධනයක්. ඒ ධනය කාටවත් පැහැර ගන්න බෑ, මංකොල්ල කන්න බෑ, උදුර ගන්නට බෑ, කොයි දෙයකින්වත් විනාශ කරන්න පුළුවන් කමක් නෑ. කාල වේලාව ඉක්මන යන නිසා තව ගොඩාක් ඔයත්තන්ට කරුණු පැහැදිලි කරන්නට තිබුණත් අපට අනෙක් කරුණු ගැන ඔබට දැනුවත් කිරීමට අවශ්‍ය නිසා සීලය ගැන මීට වඩා යමක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණය පින්නතුනේ සුත දනං. සුත දනං කියලා කියන්නේ බොහෝ ඇසූ පිරු පුජ්‍යලේ කියන එකයි. බොහෝ දේවල් අහන්න. අපිට අද සමාජය තුල දැක්කාම තියෙන නොඑක් නොඑක් දේවල් අහන්න. සින්දුත් තියෙනවා, ගීතත් තියෙනවා, නෘත්‍යයක් තියෙනවා, කවිත් තියෙනවා, නොඑක් නොඑක් දේවල් තියෙනවා. ඒවා මාධ්‍ය තුලිනුත් තියෙනවා. ඒ වගේම පුවත්පත් වලිනුත් තියෙනවා. පොතපත් වලිනුත් තියෙනවා. රූප තුලිනුත් තියෙනවා. අද ගොඩාක් ජනමාධ්‍ය තුලින් ප්‍රචාරය වෙන දේවල් වලින් අපිට අහන්න පුළුවන්. නමුත් අපේ මේ කන් දෙක තුලින් ඇසිය යුතු දේවල් අතර පින්නතුනේ අසන්නට තියෙන එකම දේ තමයි සද්ධර්මය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් පැහැදිලි කළා. අසුතං සුනාති සුතං පරියෝදපේ මේ ධර්මයක් ශ්‍රවණය කරනකොට අහන්ට ලැබෙන ආනිසංශයක් තමයි අසුතං සුනාති නොඇසූ දේවල් අහන්ට ලැබෙනවා මිනිස්සු සමාජයේ කියන නරක වැඩ නපුරු වැඩ අවැඩ නිന്ദා සහගත දේවල් වුණාම අපෝ අපිට අහන්ට නොලැබුණු දේවල් අහන්ට ලැබුණා කොයිතරම් අපවාද ලැබුවද කොයිතරම් නිന്ദා ලැබුවද කොයි තරම් අපකීර්තියක් ලැබුවද? ඒවා නෙමෙයි පින්නතුනේ මෙතන සඳහන් කරන්නේ. ධර්මය ගැන. ධර්මයේ කොච්චරනම් ඔය ඇත්ත නොයසූ දේවල් තියෙනවද? තව කොච්චරනම් ධර්ම කරුණු තියෙනවද? තව ධර්ම කරුණු කොච්චරනම් විග්‍රහ කරන්න තියෙනවද? අන්න ඒකයි සුතදානය කියලා කියන්නේ බොහෝ දේ. අද රටේ දිහා සමාජයේ දිහා බැලුවාම නොයෙක් නොයෙක් විෂයන් තියෙනවා. ඒ ඒ විෂයන් ගැන උනත් අපි යම්කිසි හැදෑරීමක් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම ඇසීමක් ඇති කරගන්නට ඕනේ. ඒ තුලින් තමයි අපිට බුද්ධියක් නුවණක් කියන එකක් ඇති කරගන්න පුළුවන්. දැන් බලන්න. පාසල් දරුවෝ දරුවන් පාසලට යවන්නේ පොතපත පෑන පැන්සලක් එක්කම ඒ දරුවන්ට ශ්‍රවණය කරන්නට දෙනවා. ඒ ශබ්දයේ ඇසීමෙන් තමයි දරුවාගේ කන තුලට ඒ ශබ්දයේ වැටෙනවත් එක්කම තමයි ඔහුට ඒක මොළයට ගිහිල්ලා ධාරණය කරගෙන ලියලා එක ලිඛිතව එක තමන් සන්තක පවත්වා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බලන්න එදා අපේ රටේ හිටපු මහ තෙරුන් වහන්සේලා සමහර අපේ රටේ අභාග්‍ය අවස්ථාවන් තිබිලා තියෙනවා. දුර්භික්ෂ අවස්ථාවන් තිබිලා තියෙනවා. ආහාර හිඟයන් ඇවතු වෙච්ච අවස්ථාවල් තිබිලා තියෙනවා. එවන් වකවානුවක් තුලදී සමහර අපේ ඇතැම් මහතෙරුන් වහන්සේලා විදේශගත වුණා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්නට ඕනේ ධර්මය ආරක්ෂා කරගන්නට ඕනේ ඒ නිසා විදේශගත වුණා. සමහර ඇතැම් අපේ මහතෙරුන් වහන්සේලා ඒ කියන ආකාරයෙන්ම කරදර වලට මූණ පාලා දුර්භික්ෂ වලට මූණ පාලා වැලි ගොඩවල් වලට හිස තබාගෙන අනිකුත් හාමුදුරුවන් වහන්සේගේ කන ළඟට වෙලා මේ ත්‍රිපිටකයේ සජ්ජායනා කරපු ආකාරයන් සිදුයි සිද්ධීන් තුලින් අපිට පේනවා උන්වහන්සේලා කොයිතරම්නම් අසූපිරු ඇති මහතෙරුන් වහන්සේලා බවට පත් වෙලා හිටියද කියලා. ඒ ආකාරයෙන් මේ ධර්මය ආරක්ෂා කරගෙන ඒ දුර්භික්ෂේ නිමාවටපත් වුණාට පස්සේ විදේශගත වුණු මහතෙරුන් වහන්සේලාත් ලංකා භූමිතලයේ වැඩ හිටපු මහතෙරුන් වහන්සේලාත් එකතු පහදු වෙලා මේ ධර්මයේ නැවත සත්‍යයනා කරා. ඒ සත්‍යයනා කරන විට එක පාපිල්ලක්, එක වදනක්, එක අකුරක්, එක ඉස්පිල්ලක්, එක කොම්බුවක් නැර සමානව දෙගොල්ලොම සත්‍යයනා කරලා තියෙනවා. බලන්න තමන්ගේ ජීවිතයටත් වඩා මේ ධර්මය හොඳට ආරක්ෂා කරගත්තා. ජීවිතයේ පරදුවට තබලා ධර්මය ආරක්ෂා කළා. උන්වහන්සේලා අද වගේ ලිඛිත තිබුණේ නෑ ක්‍රමයක්. ඒ සියල්ල ඇසීමෙන් ධාරණය කරගෙන තමයි තිබුණේ. මතක සටහන් තුලයි තිබුණේ. ඒ මතකයේ ආවර්ජනය කර කර ආවර්ජනය කරගෙන උන්වහන්සේලා මුඛ પરම්පරාවෙන් රැගෙන ආවා. ඒ නිසා අද අපිට ඔය ඇත්තන්ට මේ උතුම් ධර්මය මේ ආකාරයට දේශනා කරන්න මේ ධර්ම කරුණු ඔය ඇත්තන්ට පැහැදිලි කරන්නට අපට වාසනාව උදා වුණේ ඒ උතුම් අපේ මහතෙරුන් වහන්සේලාගේ ජීවිත කැපවීමකින් යුක්තව මේ ධර්මය ආරක්ෂා කරගෙන ආපු නිසායි පින්නතුනි. ඉතින් නිසා සුතදානං කියලා කියන්නේ අපේ අනද මාහිමියන් වහන්සේ තමයි මේ ශාසනයෙහි ඊ타මත්ම ඇසූපිරු උජ්ජලයන් අතර උත්තමයාණන්ම වහන්සේ තමයි අපේ අනද මාහිමියන් වහන්සේ. ඊළඟට පින්නතුනි ඒ නිසා සුත දානේ බොහෝ ඇසූපිරු දේ ඇති අපේ මතකයේ තියෙනවා නම් ඒව කාටවත්වත් උදුර ගන්නත් බෑ, මංකොල්ල කන්නත් බෑ, පැහැර ගන්නත් බෑ, කොයි දෙයකින්වත් විනාශ කරන්නටත් බෑ. ඒක උතුම් ධනයක් වශයෙන් බුදුහාමුදුරුව අපට ධර්මයේ පැහැදිලි කළා. හතරවෙනි කාරණය තමයි ඡාග ධනය. ඡාග කියලා කියන්නේ දීමයි. ඒ දීම කීපයක් තියෙනවා පින්නතු. අපි දන්නවා අපි ගොඩාක් දෙනකොට යම් යම් දේවල් දෙනවා. කඩේකට ගිහිල්ලා මිල මුදල් දෙනවා. ඊළඟට gedara dore වැඩපල කරගත්තාම කෙනෙකුට මුදල් දෙනවා. ඊළඟට අපේ තියෙන කිලුට රෙදි ටික හොදලා දෙන්න කියලා තව කෙනෙකුට දෙනවා. ඒ ඔක්කොම දීමුවල්. නමුත් මෙතන පැහැදිලි කරන්නේ පරිත්‍යාගය. එහෙම නැත්නම් දන් දීම. ඒ දාන වර්ග කීපයක් බුදුහාමුදුරුව අපිට ධර්මයේ පැහැදිලි කරනවා. දීමවල් ගැනදී පුද්ගලික දානය කියලා එකයි. සාංගීක දානය කියලා තව එකක්. කාල දානය කියලා තව එකක්. සත්පුරුෂ දාණය කියලා තව කරුණක්. ආමිත දාණය කියලා තව කරුණක්. ධර්ම දාණය කියලා තවත් කරුණක්. අබේ දාණය කියලා තවත් කරුණක්. භූම දාණය කියලා කියන තවත් කරුණක්. ශ්‍රම දාණය කියලා කියනවා තවත් කරුණක්. මේ ඔක්කොම දාන. මේ දානයන්ගෙන් බලන්න බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන බුදු බව ප්‍රාර්ථනා කරගෙන පිරූ දසපාරමී ධර්මයන් බුද්ධකාරක ධර්මයන්ගෙන් පළවෙනිම පාරමිතාව තමයි දාන පාරමිතාව කියලා කියන්නේ. උන්වහන්සේසේ සම්පූර්ණ කළා තමයි අපටත් පැහැදිලි කළේ දේශනා කළේ ඔබත් දන් දෙන්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා තමයි අපේ පැරණි ඇත්තෝ අද බොහෝ දුරට මේ අපේ මృత ශරීර භූම දාන කරනව අඩුයි. පැරණි ගම් පළාත්වල පැරණි ඇත්තෝ මේ මහ පොළවටම පණුවන්ටම මගේ ශරීරයේ දානයක් දෙන්නට කියලා ජීවත් වෙලා ඉන්න අයට කියනවා මං මලයෙන් පස්සේ මගේ මුත ශරීරය මිහිදම් කරන්න මහ පොළවට කියලා. ඒකත් උතුම් දානය. ඒ වගේම තමයි පින්නතුනි ශ්‍රම දානය කියලා කියන්නේ. පවුලේ අය එකතු වෙලා පවුල් කීපයක් එකතු වෙලා ප්‍රදේශය එකතු වෙලා පාර තොටවල් වල මන්මාවත් වල අය පිරිස එකතු වෙලා ඒ කාලේ තිබුණු හොඳම දාණය තමයි ශ්‍රම දාණය කියලා කියන්නේ. ශ්‍රමයෙන් පින්නතුනේ මන්මාවත් ලින් පොකුණු ඒ තැන් සුද්ධ පවිත්‍ර කරනවා මහජනයාගේ සුභසිද්ධිය සඳහා. ඉතින් ඒකත් උතුම් දානයක්. අර පැහැදිලි කළ දාන ගැන ඔයත්න්ගේ අවධානය යොමු කරලා හැකි හැකි පරිදින් තමන් ඒ ඒ විදිහට ධර්මයට අනුගත වෙලා ක්‍රියා කරන්න උත්සාහ ගන්නට ඕනේ. ඒක තමයි පින්නතුනි ඡාග ධනෙ. ඒක දුන්නයින් පස්සේ කාටවත්වත් පැහැර ගන්නවත්, මංකොල්ල කන්නවටවත්, උදුර ගන්නටවත් බෑ. ඒක උතුම් ධනයක් වශයෙන් ධර්මයේ පැහැදිලි කළා. ඊළඟට පඤ්ඤා ධනං. පඤ්ඤා ධනං කියලා කියන්නේ පින්නතුනේ ප්‍රඥාව තමයි උතුම්ම ධනය කියලා පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට නම් ප්‍රඥාව අනිවාර්යයි. ඒ නිසා තමයි උන්වහන්සේ පැහැදිලි කළා පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි පිරිසිදුකම ලැබෙන්නේ. මේ ලෝකයේ තියෙනවා ආලෝක කීපයක්. හිරුගේ ආලෝකය, සඳුගේ ආලෝකය, ගින්න එහෙම නැත්නම් අග්නි ආලෝකය ඒ සියල්ලට වඩා ප්‍රබලම ආලෝකය තමයි ප්‍රඥා ලෝකය කියලා කියන්නේ. ඒ ප්‍රඥා ලෝකය ඇති කරගන්න. බුද්ධියට වඩා නුවණට වඩා ප්‍රබලමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි අපට ධර්මයේ හොඳ හැටි අවබෝධ කරගෙන ජීවිත ස්වභාවය අවබෝධ කරගෙන නිර්වාණයට පිවිසෙන්නට තියෙන එකම මාර්ගය තමයි ප්‍රඥාවන්තකම. ඒ ඇති කරගන්න ඒක උතුම් ධනයක් වශයෙන් බුදුහාමුදුරුව අපට මේ පංච ධන සූත්‍රයේදී පැහැදිලි කළා. ඒ නිසා මේ සූත්‍රයෙන් සද්ධා ධනං, සීල ධනං, සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං මෙන්න මේ ධන පහ ඔබේ ජීවිතය තුළ තිබෙනවා නම් ඇති කරගන්නවා නම් වඩනවා නම් ආරක්ෂා කරනවා නම් එයා ඉහළම ධනවතෙක් වශයෙන් තමයි මෙලවටත් පරලොවටත් ඒ ජීවිතේ සාර්ථක වූ ජීවිතයක් බවට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ ගැන ඔබගේ අවධානය යොමු කරමින්, කල්පනා කරමින්, සිතමින් මේ ධර්ම කරුණ වලට ඔබේ ජීවිතය අනුගත කර ගන්නට අදිෂ්ඨානයක් ඇති කර ගන්නා ගමන් දේශනාවේ ආනිසංස බලයෙන් සෑම දිනාටම උතුම් වූ නිවන් සම්පත් ධර්ම අවබෝධයෙන්ම සැරසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු සාදු අද පින්කමේ දායකත්වයේ දරූ පින්වතුන්වත් ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාමත් මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාමත් දේශනා සිදු කළ අපත් බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව සැපවත්ව රැකදේවා ආරක්ෂා කර දෙත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න සත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සෑම දිනාටම උතුම් වූ නිවන් සම්පත් අවබෝධයෙන් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු පංච ධන සූත්‍රය ඇසුරෙන් උතුම් වූ ධර්මාරාසනා පාත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ බම්බලපිටිය ලෝරිස් පාරේ මෙත්තාරාම විහාරවාසී පානදුර ගොරකාණේ ශ්‍රී ධර්ම රක්ෂිතාරාමාධිකාරී විචිත්‍ර ධර්මකතික විනයාචාර්ය පූජනීය වලානේ සිරි සුමන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි